ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ සසර පැවැත්ම ගැන මේ ප්‍රශ්නය භවයෙන් භවයට යන ආත්මයක් තියනවාද ඒ ආත්මය හරි ඒ වගේ වෙනත් යම්කිසි ස්වභාවයක් නිසා මිසක්කා මේ ඊළඟ භවයකදී ප්‍රතිඵල ලබන්නේ මේ භවයේදී කරපු දේවල ප්‍රතිඵල නම් යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඒක ආත්මවාදයටත් නොඇටි අනාත්මවාදයක් ගැන කියා දෙන්නට කියලා මේ මම ඉල්ලා සිටින්නේ. ප්‍රශ්න කාටත් පැහැදිලි ඇති. භවයෙන් භවයට වෙන සත්වයක් ඉන්නවද? එහෙමනම් ආත්මවාදයට ගැනිනවා. එහෙම නැත්නම් සත්වයක් නැද්ද? සත්‍යයක් නැති බව කොහොමද තේරුම් ගන්න කියන එකයි මේ ප්‍රශ්නේ අදහස. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කොටස් දෙකකට අයිති. දුවේ සත්‍යානි අක්ඛාසී සම්බුද්ධෝ අදතං වරෝ සම්මුතින් පරමත්තංච තතියං නූපලබ්බති මේක තේරුම. සරුවඥන් වහන්සේ දෙසූ සත්‍ය දෙකක් තියෙනවා. සම්මුතියයි පරමාර්ථයයි. ඊට වඩා එකක් නැහැ. සංකේත වචනං සච්ඡං ලෝක සම්මුති කාරණා පරමත්ත වචනං සච්චං ධම්මානං භූතකාරණා ලෝකයා පනවා ගත්ත නිසා සම්මුතියත් සත්‍යයක් ලෝකයා භාවිතා කරන සම්මුතිය සත්‍යයක් ලෝකයා සම්මත කරගත්ත නිසා පරමාර්ථ ධර්මයේ සත්‍යයක් ධර්ම ස්වභාවයේ विद्यමානව ඇති නිසා ධර්ම ස්වභාවයක් ඇති නිසා තස්මා වෝහාර කුසලස්ස මේ ගාථාවේ කියවෙනවා දේශනාවේ දක්ෂ වූ සරුවක්ඥන් වහන්සේ සම්මුතිය කතා කිරීම මුසාවක් නොවේ කියලා. ලෝකයා පිළිගත්ත ලෝකයා භාවිතා කරන වචනින් සම්මුතියෙන් කතා කිරීම බොරුවක් නෙමෙයි. මුසාවාදෝ නරූහති. මුසාවාදයට වැටෙන්නේ නැහැ. දැන් අපි සලකා බලමු සෑම දෙකම තියෙනවා මේ දෙක සම්මුතිය පරමාර්ථ දැන් අපි මේ වීදුරුව කියලා ගමු මේ වීදුරුවට අපි කියනවා වීදුරුව කියලා මේක ලෝක සම්මුතිය එක එක භාෂාවෙන් මේකට නම් තියෙනවා ඒ හැම භාෂාවකින්ම පාවිච්චි කරන්නේ නම ඒක සම්මුතිය ඒ සම්මුතිය ඇතුලේ තියෙනවා පරමාධර්ම 8ක් මේ විදුලියේ තියෙනවා තද ගතිය පටවි ධාතුව. විදුලියේ තියෙනවා ඒවා එකතු වීමේ ඒකාබද්ධ ගතිය ආපෝ ධාතුව. විදුලියේ තියෙනවා සීතල හෝ උණුසුම තේජෝ ධාතුව. විදුලියේ තියෙනවා සෙලවෙන බව වායෝ ධාතුව. විදුලියේ තියෙනවා ඇහැට ලක්වන අරමුණ වර්ණය රූප ධාතුව රූපය වීදුරේ පේන ආග්‍රහණය වෙන ගඳ සුවඳ ගන්ධය ගන්ධ රූපේ වීදුරේ තියෙන රසයක් රස රූපේ වීදුරේ තියෙන රූප උපදවන ඕජා ශක්තියක් ඒකට කියන ආහාර රූපේ මෙන්න මේ අට තමයි වීදුරුවේ කියන සම්මුතිය ඇතුලේ තියෙන්නේ එතකොට අපි වීදුරුව කියලා ගත්තොත් ඒ වචනය අසංකතයි අසංකත කියන්නේ හේතුයෙන් හටගත් එකක් නෙමෙයි. අවුරුදු කෝටි ගාණක් ගියත් වීදුරුවේ නම වීදුරුවමයි. නමුත් ඒක ඇතුලේ තියෙන පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා කියන මේ අට දෙනා ක්ෂණයක් පාසාම චිත්තක්ෂණ 17න් 17ට උපදිනවා බිඳෙනවා. ඒ වේගවත්කම නිසා අපට එකක් වගේ පේනවා. දැන් අපි වීදුරුව මෙහිම අරගෙන අපි ගන්නවා. වීදුරුව ආවා නෙමෙයි. වීදුරුවේ රූප කලාප පරම්පරාව ඉදිරියට පහළ වුණා. අයමක් තියෙනකොට වීදුරුවේ රූප පරම්පරාව ඉදිරියෙන් ඉදිරියට පහළ වෙච්ච එකයි සිදු වුණේ. එකක් නෙමෙයි. කිසිම රූපයකට කිසිම නාමයකට ඇවිදින්න බෑ නැත්නම් ඉදිරියට යන්න බෑ. ඒකට කියනවා දේශාන්තරෝත්පත්තිය කියලා. ඉදිරියෙන් ඉදිරියට ඉපදීම තමයි අතක් කෙසේ වුවත්, පයක් කෙසේ වුවත් ඉදිරියට ගියත් කඳ එහා මෙහා හැරෙව්වත් සිදු වෙන්නේ රූප කලාපයන් ඉදිරියට ඉදිරියට පහළ වීම. ওই தත්ත්වයේ තේරුම් ගත්තාම දැන් මේ වීදුරුවට සම්බන්ධ රූප පරම්පරාවක් තියෙනවනේ. ඒ රූප පරම්පරාව මේ කෝපයට සංක්‍රමණියෝනේ නැහැ. ඒකට මාරුවනේ නැහැ. ඒ වීදුරුව සම්බන්ධවම ඒ රූප පරම්පරාව ඉදිරියට යන්නේ. ඒ වගේ තමයි අපේ මේ ආත්ම භාවය. ආත්ම භාවය අපි සම්මුතියෙන් කියනවා සත්‍යය, පුජ්‍යලයා, ස්ත්‍රිය, පුරුෂය, ළමයා, තරුණයා, මහල්ලා වැඩිහිටියා, වයස්ගතයා කොහොම අපි කියනවා. මේ ඔක්කොම සම්මුති. අපේ ශරීරයේ කේසා, ලෝම, නඛා, දන්ත ඔක්කොම සම්මුති. අත, පාය, අංග, ඉස මේ ඔක්කොම සම්මුති. ඒ ඔක්කොම විවහාර කරන වචන සම්මුති ලෝකයා පනවගත්ත දේවල්. ඒ සම්මුතිය ඇතුලේ තියෙනවා වෙනස් නොවන පරමාධර්ම. කොටින් කියනකොට දෙකයි පැහැදිලි කරනකොට 5යි 12යි 18යි ওই විදිහට ඈතට බෙදලා යනවා. දැන් අපි සලක බලමු අපේ මේ ආත්ම භාවය නැත්නම් ස්කන්ධ පංචකයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහකින් සම්පින්දණය වෙලා තියෙනවා. අපි ඇඟිලි පහක් තියෙන අත මිටි මෙලෙව්වොත් ඒකට අපි සිංහලෙන් මිට කියලා කියනවා. ඒක දිග ඇරියොත් අපි කියන ඇඟිලි පහ කියලා. ඇඟිලි පහ ඇඟිලි පහ එකතු වෙනකොට ඒක මිටක්. ඒ වගේ තමයි මේ පහ එකතු වෙලා තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ එකට සම්පින්දනය වෙලා යම්කිසි සැලැස්මකට සකස් වෙලා තියෙනවා. ඒ නිසා අපි ගන්නවා සත්‍යයේ පුජ්‍යලේ ස්ත්‍රිය පුරුෂයෙක් ළමයෙක් ලපටියෙක් තරුණයෙක් වගේ නම් පාවිච්චි කරනවා. එතකොට එතන තියෙන්නේ සම්මුතිය. ඒ සම්මුතිය ඇතුලේ තියෙන මොනවද? රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංස්කාර ගොඩක්, විඥාන ගොඩක්. ඒ ගොඩ තමයි රාශි කියලා කියන රාශි අර්ථයෙන් ස්කන්ධ කියනවා. රූප ස්කන්ධ ස්කන්ධ කියන රාශිය. දැන් අපි ජල රාශියක් වෙනකොට ජල ස්කන්ධ කියන්නේ. පස් ගොඩක් වෙන පස් කන්ද කියන්නේ. වැලි ගොඩක් වෙන වැලි කන්ද කියන්නේ රාශිය කියන එකයි. රස. ඒ වගේ රූප රාශියක් රූප ගොඩක් නිසා රූපස්කන්ධය කියනවා. වේදනා රාශියක් නිසා වේදනා ස්කන්ධය කියනවා. සංඥා කියන්නේ හැඳිනීම් රාශියක් නිසා සංඥා ස්කන්ධය කියනවා. චේතනා ප්‍රධාන කොට ඇසි සංස්කාර රාශියක් නිසා සංස්කාර ස්කන්ධය කියනවා. සිත් ගොඩක් නිසා සිත් රාශියක් නිසා විඥාන ස්කන්ධය කියනවා. එතකොට මේ පස් දෙනා එකතු වීම නිසා ලෝක සම්මුතිය කරගෙන තියෙන්නේ සත්‍යයේ පුජ්‍යලේ ආත්මයක් කියලා. එතකොට එක එක සම්මුති දැන් තිරිසන් සතුන් එක එක නම් තියෙන. ඉතින් සත්පුද්ගල සංඥා අපි ගන්නවා. දෙවියන්, බ්‍රහ්මයන්, තිරිසතුන්, නිරිසතුන් ඔය වාගේ. එතකොට මෙහිදී දැන් මේ කියන ස්කන්ධ පහ තවත් බෙදලා බලනකොට රූපය කියන එක කොටස් එක ශරීරයක තියෙනවා 27 බැගින්. එක ශරීරයක රූප කොටස් 27 බැගින් තියෙනවා. නාම ධර්ම ඔක්කොම සිත සිත වශයෙන් ගත්තොත් ලෝකයාගේ ඇතුලේ ලෝක සත්‍යයගේ තියෙන සිත් ඔක්කොම ගත්තොත් නම් 91ක් 89ක් ලෝකයට ඇති සිත් 81ක් එහි ඡායශක ධර්ම 51ක් තියෙනවා. දැන් මේවා එකට සම්බන්ධ වෙලා තියෙන යම්කිසි හේතුවක් උඩයි. දැන් අපි මේ ආවාසය ගැන බැලුවා මේ ආවාසයේ දොර, ජනෙල්, බිත්ති මේවා සකස් වෙලා තියෙනවා. මක් නිසාද? සිතක් නිසා. මේක නිර්මාණය කරන නිර්මාතෘවරයාගේ සිතේ ඉස්සර මේක සැලැස්ම හදාගත්තා. හදාගෙන මේකට අවශ්‍ය දෑව එවාගේම ඇන වර්ග, යකඩ වර්ග ඔක්කොම જાති එක්කාසු කරලා තියෙන හිත නිසා. හිතින් මේක සකස් කරලා බැලුවාම ඉතින් මාස කීපයක් යනකොට මෙන්න ලස්සන ගොඩනැගිල්ලක්. එතකොට මේක ඉබේ හටගත්ත නෙමෙයි දැන් මේකේ තියෙන රූප කලාප ඔක්කොම හිතක් නිසා හටගත්තේ. මේවට කියනවා චිත්ත පච්චේ පුතු සමුත්ථාන කියලා. සිතක් ප්‍රත්‍ය කරගෙන සීතෝෂ්ණ කියන දෙකට අයිති රූප කොටක් තමයි අපි මේ සකස් කරගෙන තියෙන්නේ. මේ ආවාසයේ විහාර මැදුර ඔයාගේ හැම දෙයක්ම. එතකොට දැන් ඒ වාගේ අපේ මේ පංචස්කන්ධය මේ කඳු පහ සකස් වෙලා තියෙන හේතුවකට මොකක්ද හේතුව? මෙන්න මේකයි හේතුව. අපි පෙර જાතියෙක් දැන් අපි කියන්නේ සම්මුතියන්නේ සම්මුතියෙන් අපි එන සම්මුතියෙන් ඕන මේක පරමාර්ථයට හොරන්න. අපි පෙර જાතියක පිනක් කළා. ධනක් දුන්නා, සීලයක් රැක්කා, භාවනාවක් කළා, මොකක් හරි උසස් යහපතක් කළා. ඒ කටයුත්ත කරන් ඉස්සර අපේ සිතේ තිබුණා යම්කිසි පිළිගැනීමක්. ඒ මොනවාද? අපට මනුෂ්‍ය ලෝකයට යන්න නැත්නම් හොඳයි. සම්මුතියෙන් හිතන්නේ අපිට මනුෂ්‍ය ලෝකයට යන්න නැත්නම් හොඳයි. මනුෂ්‍ය ලෝකයේ කියන එක නැත්නම් අපිට ශ්‍රී ලංකාවේ ඉපදින්න නැත්නම් හොඳයි. දැන් අදත් හිතනවානේ අපිට මේ මනුෂ්‍ය ලෝක දැන් දුකයි දෙවලෝට යන්න ඕනේ කියලා හිතනවානේ. ඒ වගේ යම්කිසි තැනක් අපට අරමුණු වුණා. මනුෂ්‍ය ලෝකෙට ගියොත් හොඳයි. මනුෂ්‍ය ලෝකයේ කියන එක අනිත්‍ය බව දන්නේ නැහැ. දුක් බව දන්නේ නැහැ. අනත්ත බව දන්නේ නැහැ. නාම රූප ගොඩක් කියලා දන්නේ නැහැ. පංචස්කන්ධයක් කියලා දන්නේ නැහැ. ඒ ඒ නොදන්නාකම අවිද්‍යාව අන්න එක ප්‍රත්‍යය එක හේතුවක්. ඊළඟට අපට ඕන වුණ මනුෂ්‍ය ලෝකය හොඳයි. වාසනාවයි සැපයි කියලා. අන්න තණ්හාව. ඊළඟට අපට ඒ අභ්‍යන්තරයේ ඇති වුණ අදහසක් අපට මනුෂ්‍ය ලෝකේම ඕනේ. ඒකම ඕනේ. අන්න උපාදානයි. එතකොට අවිජ්ජා, තණ්හා, උපාදාන. උපාදාන කියනකොට දෙකක් උතන තියෙනවා. තණ්හාවයි දික්තිය කියලා දෙකක්. එතකොට දැන් ওই තුන් දෙනා කුසාශිතන මුලින් කුසාශිත මුලින් හෝ අගින් හෝ පහළ වෙන්න පුළුවන්. අපට මේ කළ කුසල් බැලින් මනුෂ්‍ය ලෝකේ යන්න ඕනේ, මනුෂ්‍ය ලෝක උපදින්න ඕනේ, අපි ඕනකමින් මේ ගොඩක් හිතනවා නෙමෙයි හිතට ඒක එනවා හිතට ඒක එනකොට මනුෂ්‍ය ලෝකයේ මේ නාම රූප බව දන්නේ අනිච්ච දුක්ඛ අනාත් බව දන්නේ ස්කන්ධ බව දන්නේ වෙනස් වෙන බව දන්නේ නැහැ ඒ දන්නන්නකම අවිද්‍යාව ඒක හොඳයි කියලා හිතීම තණ්හාව ඒකම ඕනේ කියලා ගැනීම දිට්ඨිය ඔය තුන හේතු කරගෙන අපි පින්කම කළා ඒ පින්කම කරනකොට අපේ ඇති වුණා කුසල චේතනාව ඒකට කියනවා අවිද්‍යාපච්චය සංඛාරා කියලා. අර තුنين ප්‍රධානිය අවිද්‍යාව. ඒකට කියනවා චේතනාවට කියනවා සංඛාර කියලා. ඊළඟට කියනවා ඒ සංඛාර කියන චේතනාව තනියෙන් උපදිනවා නෙමෙයි. ඒක පහළ වෙන්නේ චිත්තචෛතසික රසක් එක්ක. අපි සලකා බලමු සෝමනස්ස සහගත සිත. ඒ සිතේ ඥානයක් තිබුණා. ඥාන සම්ප්‍රයුක්ත හිතක් පහළ වුණා. ඒකේ තියෙනවා චිත්තචෛතසික ධර්ම 34ක්. මොනවාද? කුසල ස්පර්ශය, කුසල වේදනාව, කුසල සංඥාව, කුසල චේතනාව, කුසල ඒකාග්‍රතාව, කුසල ජීවිතේන්ද්‍රිය, කුසල මානසිකාරය. ඔය හත තියෙනවා. කුසල විතරකේ, කුසල විචාරේ, කුසල අදිමෝක්ෂයේ, කුසල වීරියේ, කුසල ප්‍රීතියේ, කුසල ඡන්දේ. ඔන්න 13ක්ම කියුණා. ඊළඟට තුන තියෙනවා කුසල වශයෙන් සතිය සද්ධාව තියෙනවා. සතියේ තියෙනවා. ඒ වගේම අලෝභයේ තියෙනවා. අදෝසයේ තියෙනවා. తත්‍ර මජ්ජත්තාව තියෙනවා. ඒ වගේම හිරියේ තියෙනවා. ඔත්තප්පේ තියෙනවා. මෙතන හතයි. ඔතන කුසල වශයෙන් කාය පස්සද්ධියේ තියෙනවා. කාය ලහොත් මේ චිත්ත පස්සද්ධිය තියෙනවා කාය ලහොතා තියෙනවා චිත්ත ලහොතා තියෙනවා කාය මුදුතා තියෙනවා චිත්ත මුදුතා තියෙනවා කාය කම්මඤ්ඤතා තියෙනවා, චිත්ත කම්මඤ්ඤතා තියෙනවා, කායුජ්ජුකතා තියෙනවා, චිත්තුජ්ජුකතා තියෙනවා. එතන තියෙනවා 12යි 7යි 19යි. તો 19යි 13යි 32යි. ඊළඟට ප්‍රඥාව තියෙනවා පඤ්ඤේන්ද්‍රිය 33යි. ඊළඟට සිතත් එක 34යි. ඔය 34න් ප්‍රධාන වුණා චේතනාව. ඒක තමයි වෙන් කරලා කිව්වේ සංඛාරා කියලා. අවිද්‍යාපච්චය සංඛාරා කියේ එතන තනිකර චේතනාව. ඊළඟ චේතනාවත් එක් එකතු වෙච්ච ඉතින් මේ සියල්ලටම කියනවා කර්ම භවය කියලා. කර කර්මය කියලා අපි කියනවා. එතකොට දැන් පස් දිනක් පූර්ව භවය අපට මේ කුසලයේ කිරීමේදී සහාය වුණා. අවිද්‍යාව, තණ්හාව, උපාදානය ඊළඟට සංඛාර කර්ම. ඔය පස් දෙනා අතුරෙන් අයින් තුන් දෙනෙක් හිතේ පහළ වුණ මේ කුසාසිතේ නෙමෙයි කුසාසිතට ප්‍රත්‍ය වුණා. උපකාර වුණා. ඊළඟට කුසාසිතේ තියෙන්නේ සංඛාරයි කර්මයයි. එතකොට ඔය පස් දෙනා ඒ අපේ පූර්ව જાතියේදී කුසලයේ කනුවට සිද්ධ වෙලා තිබුණ අතර මරණාසන්න මොහොතේදී මොන දැන් මෙතෙන්දි බොහෝම පැහැදිලි කරගන්න මතක තියාගන්න ඕන තැන. මරණාසන්න මොහොතේදී තවත් තවත් කර්ම තියෙන්නේ නැති කුසල කුසල අපමණ තියෙනවා. මේකම අපට සිහි වුණා. මේ අපි කරගත්ත මනුෂ්‍ය ලෝක උපදින්න හේතු වෙන කුසලය සිහුනේ කොයි වෙලාවේද ඒක දින හතක් තරම් කාලෙ සිහි වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කෙසේ වෙතත් මරණාසන්න මොහොතේදී චිත්තක්ෂණ 17කට කලින් චිත්තක්ෂණ කියන එක බොහෝම කෙටි වෙලාවයි. කොච්චර කෙටි වෙලාවක්ද කියනවා නම් අසුරුසනක් ගහන කෙටි කාලය තුල සිත කෝටි ලක්ෂ වාරයක් උපදිනවා. හිතන්නත් බෑනේ අසුරුසන කියන්නේ ඇස පියහලන තරම් කෙටි වෙලාවක්. අපි කියමු තත්පරයක් කියලා. තත්පරය තරම් කෙටි කාලය තුල සිත කෝටි ලක්ෂ වාරයක් උපදිනවා බිඳෙනවා. එහෙනම් චිත්තක්ෂණ 17ක් කියන්නේ කොච්චර කෙටි වෙලාවක්ද? තත්පරයකින් කෝටි ගාණකින් පස්සේ. එතකොට ඒ කෙටි වේලාව තුළ අපේ චක්සු ප්‍රසාද සෝත ප්‍රසාද ගහන ඔය කියන අර හිත වැඩ කරන වස්තු රූප සහිත කර්මජ රූප ඉදීම නවතිනවා. එතෙක් පේලියට පේලියට රූප ඉදි ඉදි තිබුණේ. උපන්න රූප දැන් ගෙවිගෙන යනවා. තෙලක් තෙල ඉවර වීමෙන් පහන නිවිගෙන යනවා වගේ. එතකොට මේ මොහොතේ අපේ අර කුසලයක් සිහිපත් වීමේ ජවන් සිත් කියලා සිත් පහක් පහළ වෙනවා. ඒකට කියනවා මරණාසන්න ජවන්සිත ජවන් බීතිය කියලා. ජවන්සිත පහකට වඩා වැඩ කරන කාලෙමදි නිසා ඒ මුලින් අගින් තව සිත් පහළ වෙනවනේ චිත්ත වීතියක. ඒ නිසා ජවන්සිත පහක් පහළ වෙනකොට අර තමන් කරගත්ත මනෝ උපදින්න හේතු වෙන කුසලයක පාටම සිතට ආවා. බොහොම ඉක්මනින් සිතට එනවා. තමන්ට ඕනකමින් මේ කර්ම බලෙන් එක සිද්ධ වෙන්නේ. කර්ම බලෙන්. එතකොට දැන් එතන අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයයි ප්‍රත්‍ය කරගෙන කර්මයයි සංස්කාරයයි දෙක ඉදිරිපත් වෙච්ච මේ කුසලය අර සිතට අරමුණු වෙනවා ඊට පස්සේ ප්‍රදාරම්මන සිත් දෙකක් පහළලා භවංගගත වෙලා සිත නිරුද්ධ වෙන්නත් පුළුවන් චුතියේ සමහරට ප්‍රදාරම්මන කියන සිත් දෙක නැතුව ජවනයේ කනතුරු භවංග වෙලා චුතිසිත පහළ වෙන්න පුළුවන් එසේ නැත්නම් ඒ සදාරම්මනක් නැතුව භවංග සිතුන් නැතුව ජවන්සි පස්වෙනි ජවන් හිතට අනතුරු චුති වෙන්නත් පුළුවන්. ඔය ක්‍රම තුනකින් චුති චිත්තය පහළ වෙනවා. ඒ චුති චිත්තය විපාක සිත. ඒක කුසල නෙමෙයි. ඒක අකුසල නෙමෙයි. එසේ නමුත් දැන් අපේ මුළු ජීවිතේ පුරාම කල්ප කෝටි ගණන් සංසාරයේ රැස් කරගත්ත සියලුම කර්ම ශක්තිය සියලුම කර්ම ශක්තිය සිතින් සිතට සිතින් සිතට වැඩ කරා. සිතින් සිතට සිතින් සිතට මේ කර්ම ශක්තිය වැඩ කෙරේ. ඒ ඒ කර්ම සිද්ධ වෙන චිත්තචාසක ඒ ඒ තැන නිරුද්ධ වුණා. ඒකේ ශක්තිය ඊළඟ සිතට දීලා තමයි නිරුද්ධ වෙන්නේ. එතකොට කවදාකවත් මේ කර්ම අතරමඟ නවතින්නේ සිතෙන් සිතට මේ කර්ම ශක්තිය ඔකට කියන කර්ම ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය කියලා. ඒ කර්මයේ නැමැති උපකාරක ධර්මයයි ඒ පුරුදු කරපු දේ තමයි උපනිශ්‍රේ කියන්නේ. මේ දෙක දිගට සිතින් සිතට වැඩ කරනවා. එතකොට දැන් මේ චුතිචිත්තේට අර කල්ප කෝටි ගණන් ඈ සසර පටන් එන සියලුම කර්ම ශක්ති ඔක්කොම එකයි එකේ තියෙනවා. එක්කාසු වෙලා ඒක නිකන් අර වාස ගැන්වීමක් කියලා අපි කියන්නේ. දැන් යම සුවඳ ගන්නවනවා සුවඳ ගන්නවා වගේ තමයි ඒ සිතට ඔක්කොම එකතු වෙනවා. දැන් අද කාලේ තියෙන බොහෝම සියුම් උපකරණ මේ මුළු තුන් පිටකයම එකට පවන්න පුළුවන් අර තියෙන ඩිස්කස් එක නේද? ඒ වාගේ. ඉතින් ඒ වාගේ තමයි මේ සිත. අර රූප ධර්මය මේ සිත කියන්නේ නාම ධර්මයක්. ඒකට ඉඩම අධිකමක් නැහැ. සියලුම චිත්තචෛතසික වල ශක්තිය සිතට එකතු වෙනවා. එතකොට ඒ චුති චිත්තේ හිත් අර සිතක තිබෙන කොහොම ප්‍රතිශක්ති තියෙනවා. දැන් චුති චිත්තේ උත්පාද වුණා, පිටි වුණා, බිඳෙනකොටම ඒ සිතේ තියෙනවා අනන්තර සමනන්තර අනන්ත රූපනිශ්‍රය නත්ති විගත කියන මේ ශක්ති පහම තියෙනවා. ඒකම අර කර්ම ප්‍රත්‍ය උපනිශ්‍රය ප්‍රත්‍ය කියන එක ඒ උනුසුන් තියෙන බැවින් ඒ කර්මයට අනුරූපව අර මරණාසන්න සිහි වෙච්ච කර්මයට අනුරූපව ඊළඟ භවයක ආකාර හතරෙන් එක් ආකාරයක උත්පත්තිය සිද්ධ වෙනවා. එතකොට මේ සිත දැන් අපි අර මහත්මයා කියපු හැටියට ජීවත් වෙන්න කාලෙත් සිතෙන් සිතට සිතෙන් සිතට ඉපදී ඉපදී බිඳි බිඳි යනවා මිසක් වෙන කෙනෙකුට නෙමෙයි ඒකක් නෙමෙයි. ඒ මුල් සිතක් නෙමෙයි ඊළඟට උපදින්නේ වෙන කෙනෙකුගේ හිතකුත් නෙමෙයි. ඒ චිත්ත පරම්පරාව කොහොම අර හේතු ප්‍රත්‍ය කියලා කියනවා අපි ඒකට කියනවා ප ဋ ාහන ප්‍රත්‍ය කියලා. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙන හැටි. සිතෙන් සිතට ප්‍රත්‍ය වෙමේ තමයි මේ සිත් පරම්පරාව ගියේ. ඒ වාගේ චුතිචිත්තේට අනතුරුව දැන් ඒ භවයට සම්බන්ධ වූ රූපකය එතන නිරුද්ධ වෙනවා. කර්මජ රූප නිරුද්ධ වුණා චිත්තක්ෂණ 17කට ඉස්සෙල්ලා ඇති වෙච්ච ඒවා චුතිචිත්තේකම නිරුද්ධ වෙනවා. ඊළඟට ආහාරජ රූප චුති චිත්තෙන් චිත්තක්ෂණ 17ක් ගෙතන නිරුද්ධ වෙනවා. ඒ වගේම චිත්තජ රූප ඒත් එහෙමයි. උතුජ රූපකින් පරම්පරාව තියෙන අමෘත ශරීරේ. උතුජ රූප. ඒක මේ කර්මයක සම්බන්ධයක් නැහැ. එතකොට දැන් ඒ රූප කයෙහි නවතිනවා නාම කයෙහි ශක්තිය. කර්ම ශක්තිය, උපනිශ්‍රේ ශක්තිය ඊළඟට පරිසන්දදාන තත්ත්වයටපත් වෙන මොකද්ද පටිසන්ධි කියන එකේ තේරුම වර්තමාන ජීවත්ව සිටියේ භවයත් ඊළඟ භවයත් එක්ක එකතු කරන සිත කියන එකයි පටිසන්ධි කියන්නේ පටි කියන්නේ නැවත සන්ධි කියන්නේ එකතු වෙනවා තවත් තියෙනවා පටිසන්ධි පටි කියන එකේ තවත් තේරුමක් තියෙනවා පටි උප්පන්න කියනවා වගේ ඒ තේරුම තමයි හේතුවට අනුව සන්ධි වුණා හේතුවයි ඵලයයි සන්ධි වුණා ඒකත් පටිසන්ධි. මොකක්ද හේතු? අර මුලින් කියපු අවිජ්ජා, තණ්හා, උපාදාන, සංඛාර, කර්ම. ඔය කියන හේතු නිසා මේ භවයත් එක්ක මේ වර්තමානින් චුත වෙන භවයත් එක්ක ඊළඟ භවයක් සංදි වුණා. ඒක තමයි පටිසන්ධි. නැවත සංදි වීම කියන එකත් අදහසගෙන හේතුවට අනුව සංදි වීම පටිසන්ධි. එතකොට පටිසන්ධි කියනකොට ඇත්තටම පුජ්‍යලයේ ගිහින් උපන්න නෙමෙයි. පුජ්‍යලයක් මෙතන නැති නිසා. පරමාර්ථ වශයෙන් මෙතන පුජ්‍යලයේ නැහැ. චිත්තචෛතසික පරම්පරාව. එනිසා අර අට කතාවල දක්වන නචසෝ නච අඤ්ඤෝ කියන වචනයත් නිවරදී. නචසෝ කිව්වේ මේ සම්මුති වශයෙන් තිබිච්ච සත්‍යය ගියා නෙමෙයි. ඒ වගේම සම්මුති වශයෙන් අන් කෙනෙක් උපන්නක් නෙමෙයි. පරමාර්ථ වශයෙන් චිත්තචෛතසික පරම්පරාව හේතුඵල සම්බන්ධතාවයෙන් තව තැනක පහළ වුණා. ඒක නිසා මෙතන ගැනෙන්නේ නචසෝ නචාඤ්ඤෝ කිවි සම්මුති වචනේ. පරමාර්ථ වශයෙන් කියනකොට හේතුවක ඵලයක් තව තැනක පහළ වුණා. එනිසා බුද්ධ වචනේ පුනරුත්පත්ති කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. පුනර්භවය කියන වචනේ පාවිච්චි වෙනවා. එවං පුනබ්භවෝ හෝති. එවං ලෝකෝ පවත්තති. ඒ කියන්නේ කම්මා විපාකා ජායන්ති විපාකෝ කම්ම සම්භවෝ එවං පුනබ්බවෝ හෝති එවං ලෝකෝ පවත්තති මේ పూర్ව භවයේ කර්ම හේතු කොටන වර්තමාන භවයේ විපාක පහළ වෙන කම්මා කර්මයෙන් විපාකා සම්භවಂತಿ විපාක හට ගන්න විපාකා කම්ම සම්භවෝ විපාක නිසා අලුත් කර්ම රැස් වෙනවා අලුත් කර්ම රැස් වෙනවා එවං පුනබ්බවෝ හෝති මෙහෙමයි පුනර්භවයක් පහළවන්නේ. පුනර්භවය කියන්නේ ස්කන්ධ පරම්පරාවට අනුරූපවම අලුත් භවයක් නැවත පටන් ගන්නවා. එදා පටන් ගන්න අලුත් කර්මයක විපාක වශයෙන් උත්පත්තියයි. කලින් කර්මයක විපාක එතන සම්බන්ධ නැහැ. අලුත් කර්මයක විපාකයක් තමයි පටිසන්ධි වශයෙන් පහළ වුනේ. අලුත් කියන්නේ ඒ පූර්ව භවයේ සිදු කරගත් කර්මයක අභිනව විපාකය. එදා පස්සේ දිගටම ඒ ජනක කිව්වේ උත්පත්තිය දුන්න කර්ම ශක්තියේ ඒ ශක්තිය අනුව චිත්ත ඡායචක රූප පරම්පරා දිගට ඉතින් ඒ ජීවිතයට අවශ්‍ය ප්‍රමාණ කාලයක් උපදිනින් බිදිනින් උපදිනින් බිදිනින් පවතිනවා. එතකොට දැන් මෙන්න මේ දෙආකාරය තේරුම් ගත්තොත් ඒ කියන්නේ සම්මුතියයි පරමාර්ථයයි. යම් කිසි දෙයකට නම තබා ගන්න එක සම්මුතියයි ඒකේ අභ්‍යන්තරයේ තියෙන විද්‍යමාන තත්ත්වයට කියනවා පරමාර්ථය. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ සත්‍යාගේ මුල හොයන්න බැරි බව. මොකද සත්‍ය කියන වචනේ සම්මුතියක් මේ අපි භාවිතා කරන ආත්ම භාවයේ ස්කන්ධ පරම්පරාවක්. ඒකේ මුල පෙන්වන්න බැරි හේතුඵල චක්‍රයක්. අවිද්‍යාව ඉඳලා අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංහා උපාදාන භව ජාති ජරා මරණ ඊළඟට අය පටන් ගන්නවා ආශ්‍රව අයමත් අවිද්‍යා තණ්හාවක අවිද්‍යා සංඛාර ওই විදිහට දිගටවමට යනවා. අවිද්‍යාවටත් ප්‍රත්‍ය තියෙනවා. මොනවාද? ජරා මරණ මුච්ඡාය පීලිතානම බින්නසෝ ආසවානං සමුප්පාද අවිද්‍යාච පවත්‍යති. ජරා මරණයන්ගෙන් පෙළෙනකොට ආශ්‍රව හට ගන්නවා. ආශ්‍රව නිසාම අවිද්‍යාව. ආශ්‍රව කියන්නේ අවිද්‍යාවත් එක්කම හට ගන්නවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා තුනක් තියෙනවා. හතරක් තියෙනවානේ. එතකොට ඒක නිසා මේක ලොකු රහුමක් හේතුඵල චක්‍රයක්. ඒ නිසා මුලක් පෙන්වන්න බෑ. ඒකයි රෝධක අහවල් තැන මුල කියන්න බෑනේ. ඒ වගේ මේක භව චක්‍රයක්, භව පරම්පරාවේ චක්‍රයක්. නිසා පුබ්බාකෝටින පඤ්ඤාති මුල් කෙලවර කියලා පෙන්වන්න බෑ. අර හේතුඵල සම්බන්ධතාවයේ ප්‍රධාන හේතුව නිසා අවිද්‍යාව මුලට පෙන්වනවා. එතකොට බුදුරජාන් වහන්සේ මේ දේශනා කළා තියෙන අවිද්‍යාය ධික්කවේ පුබ්බා කෝටින පඤ්ඤායති. ඊතෝ පුබ්බේ අවිද්‍යා නාහෝ සේතතෝ පච්චා සම්භවීති. මහණෙනි මේ අවිද්‍යාවේ මුල් කෙලවර හොයන්න බෑ. අහවල් තැනින් තමයි අවිද්‍යාව පටන් ගත්තේ ඊට පස්සේ තමයි එතකන් ඊට කලින් තිබුණේ නැහැ ඊට පස්සේ හටගත්තේ කියලා අවිද්‍යාව මුල පෙන්වන්න බෑ. මේක හේතුඵල පරම්පරාවක් නිසා. එනිසා මෙන්න මේ தත්ත්වය සියල්ලම ස්වයම්බුඥාණයෙන් අවබෝධ කළ සරුවක්ඥන් වහන්සේ විසින් සොයා ලොවට පහදා දුන්නා විලා කිසිම සාහෘ කෙනෙකුට සොයා ගන්න බැරි තැනක් මේක. ඒ මොකද සත්‍යං සත්තෝ පටිසන්ධි පච්චයාකාරමේවච දුද්දසා චතුරු ධම්මා දේසේතුං ච සුදුක්කරා සත්‍යං ආරි සත්‍යයි සත්තෝ සත්ව කෙනේ සම්මුතියයි පටිසන්ධි උත්පත්තියයි පච්චයාකාර පටිච්චසමුපාදයයි දුද්දසා චතුරෝ ධම්ම මේක බොහෝම දකින්න අමාරු දෙයක්. දේශේතුන්ච සුදු කරමේ දේශනා කරන ඊට වඩා අමාරු. මොනොන්ද කරුණු හතර චතුරාරි සත්‍ය සත්‍ය සම්මුතිය පටිසන්ධිය පටිච්චසමුපාදය මේ හතර තේරුම් ගන්න අමාරුයි දේශනා කරන්න අමාරුයි ඒ නිසා තමයි බොහෝ ශාස්ත්‍රූරු එක එක විදිහට ලෝකයේ පිළිබඳ කියලා එක එක ආගම් ඇති වෙලා තියෙන්නේ. ඒ අතර තමයි ශරුවක්ඥන් වහන්සේලෝට පහළ වෙලා උන්වහන්සේ බුදු වෙන දවසේදී රාත්‍රී පෙරයම් කාලයේ පුබ්බේ නිවාස ඥානෙ විහිදෙව්වා. පෙරවිසු ආත්ම පර ආභා පරම්පරා ඔක්කොම එකින් එකට එකින් එකට බැලුවා. අනාදිමත් සසර පටන් උන්වහන්සේ ගාබ්භා පරම්පරා බලන්න පුළුවන් වුණ අහවල් කාලේ අහවල් තැන ඉපදී සිටියා. නම මෙහෙමයි, ගම මෙහෙමයි, ගෝත්‍රය මෙහෙමයි, කුසමිති මෙහෙමයි, කෑම බීම ආහාර පාන මෙහෙමයි, ජීවනෝපාය මෙහෙමයි, සැප දුක් මෙහෙමයි. එයින් චුත වේලා අහවල් තැන උපන්නා. එතනත් මෙහෙමයි. කොහොම උන්වහන්සේ දකිනකොට උන්වහන්සේට පැහැදිලිව පෙනුණා කෙනෙක් විසින් මැලීමක් හිතිබුණේ නැහැ. ඒ ඒ සත්ව సంతාන තුල රැස්වෙන කර්මාරූපව මේ ස්කන්ධ පරම්පරාව දිගට ආපු හැටි පෙනී ගියා. ඊළඟට උන්වහන්සේ රාත්‍රියේ මැදියම මේ දිබ්බ චක්කු ඥානය විහිදෙව්වා. අතීතයේ 7 දවසක් අනාගතයේ 7 දවසක් අදත් එක දින 15ක් තිස්සේ මැරෙන උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් තම තමා කරගන්න කර්මාරූපව ඒ ඒ තැන පහළන සත්‍යයන් සහ අචේතනික වස්තු කොහොම දිරස් නුණින් දැක්කා. ඒ දකින්නකොට උන්වහන්සේ ආරට වඩා පැහැදිලි වුණා හේතුඵල પરම්පරාව අනුව මේ ලෝකයේහි සත්‍යයන්ගේ සම්මුති වශයෙන් කෙන සත්‍යයන්ගේ ඇතිවීම නැතිවීම දැක්කා. ඊට පස්සේ තමයි පටිච්චසමුපාදයේ වශයෙන් විපස්සනාවට හැරුණේ. එයින් තම උන්වහන්සේ සීලම සත්‍ය ධර්මයන් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය ਸਰවාකාරයෙන් සියල්ලින් සියල්ලංග සම්පූර්ණව ස්වයං භුක්ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝතර බුදු වුණේ. ඉතින් ඒ සරුවක්ඥන් වහන්සේ දෙසූ ආකාරයෙන් අපි මේක තේරුම් ගන්නවා මිස අපට නම් සිතාමතා විනිශ්චය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. අපේ සරුවක්ඥන් වහන්සේ කාන්තෙන් සියල්ල දන්නවා. උන්වහන්සේගේ දැනීම ඇතුළට අපි ඩිංගක් රිංගල නැත්නම් ඇතුල් වෙලා ඒ අනුව තේරුම් කර ගැනීමෙන් තමයි මේක වටහා ගන්න පුළුවන්. ඒ වටහා ගැනීමද කියන අනුබෝධ කියලා. අනුබෝධ බුද්ධ වචනයට අනුව වටහා ගැනීම. අපි යම් දවසක සමත භාවනා වඩලා කසින ආලෝකයක් උපදවාගෙන අපේ මේ පංචස්කන්ධයට ආලෝකයේ විහිදුවලා පංචස්කන්ධය ඇතුලේ අපි සම්මුතියෙන් නොදැක්ක පරමාර්ථ ධර්ම ටික දැක ගන්න සමර්ථ වෙනවා. රූප ගොඩ, වේදනා සංඥා සංකාර ගොඩවල් ඔක්කොම අපි දැක ගන්නවා අර ආලෝකයේ විහිදු වෙලා නාම රූප පරිච්ඡේද ඥානෙ. ඊට පස්සේ ඒක හේතුඵල දැකලා ඒවායේ ඇති වෙන නැති හැටි දැකලා ත්‍රිලක්ෂණයට හරවලා ඉදිරියට ඥාන දිනු කරනකොට අපට පුළුවන්කම තියෙනවා සරුවක්ඥන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි මේ සියල්ල මෙසේම සිදුවලා නේද කියලා සියැසින්ම සිය නුවණින්ම දැකගෙන නිෂ්ඨාවට නිමාවටපත් වෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාන්තෙන් සම්මා සම්බුද්ධයි සද්ධර්මයේ කාන්තෙම ස්වාක්ඛාතයි සංඝ රත්නයේ කාන්තෙන් සුපටිපන්නයි කියලා නිෂ්ඨාටපත් වෙනවා ඔය සත්‍ය අවබෝධ කර ගැනීම. ඒ නිසා අපි හැකිතාක් මේ ධර්මයට ඇතුල් වෙමින් කියවන්නට ඕන, සාකච්ඡා කරන්නට ඕන, සමත වශයෙන් හිත දියුණු කරන්න ඕන, විපස්සනා වශයෙන් දියුණු කරන්නට ඕන. එසේ දියුණු කර ගැනීම යම් දවසක අපට ඒ සියල්ල දන්න සරුවක්ඥන් වහන්සේ දෙසූ සුවිසුද්ධ වූ නිර්මල වූ ධර්ම ස්වභාවයන් ආબોධ කරගෙන ස්වාක්ඛාත සම්දිත්තික අකාලික ඒහිපස්සික ඕපනයික පච්චත්ත වේදිතබ්බ විඤ්ඤුහි කියන ගුණ සමන්නාග ධර්මයෙන් සැනසීමට පුළුවන් වෙනවා එසේම යම් දවසක ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු